බුදුරජාණන් වහන්සේගේ ධර්මය ප්‍රායෝගිකව සිදු කිරීමට විචක්ෂණශීලී බවින් යුක්ත සත්පුරුෂ භාවය පිළිබඳව අද මම කරපු දේශනාවෙත් පැහැදිලි කරන්න යෙදුනා. හිමත්ති සූත්‍රයේදී සැබෑවටම සක්කාය නිරෝධයක් සක්කාය දිට්ඨි ප්‍රහාණයක් අපේ ජීවිත වැඩපිළිවෙලේ ප්‍රායෝගික වෙනවද නැද්ද කියන දේ අපි හොඳට තේරුම් ගන්න ඕනේ. එහෙම නැති වුණොත් සමහර වෙලාවට අපි සත්පුරුෂ හැටියට ඉඳි හැබැයි සත්පුරුෂ වුණාට විචක්ෂණශීලී භාවය අඩු වුණොත් එහෙම ඒ සත්පුරුෂකමම සමහර වෙලාවට අසත්පුරුෂකමකට බර වෙන්නට පුළුවන්. ඉතින් ඒක නිසා අපි ඒක හොඳට තේරුම් ගන්නට ඕන. ධර්මයේ තියෙන වැදගත්කම සහ ලෝකයේ අනිකුත් දේවල් වල නොවැදගත්කම ධර්මයේ කියන කාරණාව වැදගත් වෙනකොට ජීවිතයේ යෙදෙන ගෝචර වන යෙදෙන ගෝචර වන සියලුම දේවල් වැඩගත් භාවයකට පත් වෙන්නේ නැහැ. හැම වෙලෙම ධර්මය කියන නුවණත් එක්ක තමයි වාසය කරන්නේ. ඒකට කදිම දේශනාවක් මම අද පැහැදිලි කරලා දෙන්නේ. මජ්ක්‍ධිම නිකාය පළමු පොත් වහන්සේ තුල තියෙන ධම්මදායාද සූත්‍රය. මේ දේශනාව බොහෝ වෙලාවට ඉගෙනගෙන තියෙනවා වෙන්නත් පුළුවන්. මේ ධම්මදායාද සූත්‍ර දේශනාවේදී අපි නොසිතන විදිහට මේ ධර්මයේ තියෙන වැදගත්කම ප්‍රකට කරලා ධර්මයේ තියෙන වටිනාකම ප්‍රකට කරලා ධර්මයේ ඉස්මතු වෙන්න ඕන වැඩපිළිවෙල පැහැදිලි කරලා පෙන්නනවා. විශේෂයෙන්ම මතක තියාගන්න ඕනේ මේ දේශනාව කරන්නේ භික්ෂුන් වහන්සේලාට බුදුරයන් වහන්සේ වෙනුවෙන් මහානදම් පුරනවා නම් ඒ කෙනෙකුට සම්පූර්ණයෙන්ම කෙලෙස් ඉක්මවීමක් වෙන්නට ඕනේ. ලෝකේ සාධාරණයි කියන පැත්ත අතික්‍රමණය වෙන එකක් ධර්මයේ කියන්නේ. මම අද කිමත්ති සූත්‍රෙත් පැහැදිලි කරා සමහර වෙලාවට ලෝකේ වැරදි කරන කෙනෙකුගේ වැරද්ද පෙන්වන්න පුළුවන්කමක් ලැබුණාට ලෝකේ මට්ටමින් සත්පුරුෂව ඉන්නකොට හරි කියලා කියන කාරණාවක ඉන්නකොට සක්කාය නිරෝධ ධහමක් පෙන්වන්න බැරි වෙන අවස්ථා තියෙනවා. ඒ කියන්නේ විචක්ෂණශීලී භාවය නැති වෙලා තියෙද්දී ලෝකයේ සත්පුරුෂ භාවයක් සාමාන්‍යයෙන් ප්‍රකට වුණාට එතනදී සක්කාය නිරෝධයක් ඉස්මතු කරන්න බැරි වෙන්න පුළුවන්. හැබැයි ලෝකයේ පැත්තෙන් සාධාරණ හේතු තියෙන්න පුළුවන්. ඒවාට ඒක ධර්මීය වෙන්නේ නැහැ. මේ සූත්‍ර දේශනාවෙත් මේ පැහැදිලි කරන කාරණාවේදී ලෝකයේ පැත්තෙන් සාධාරණයි සාධාරණයි වගේ හිතෙන දෙයක් තමයි බුදුරජාණන් වහන්සේ ප්‍රතික්ෂේප කරන්නේ. ප්‍රතික්ෂේප කරනවා නෙමෙයි ඇත්තටම ඊට වඩා වටිනා දේ ඉක්මතු කරලා පෙන්නන. ඒ නිසා හැම වෙලේම උත්සාහ කරන්නට ඕනේ සත්පුරුෂ භාවය කියන කාරණාව යථාර්ථවාදී හිතීමත් එක්කම එකතු කරගෙන යන. මොකද අද ලෝකේ අපටත් හම්බෙලා තියෙනවා සත්පුරුෂය ඉන්නවා. ගුණවත් භාවයෙන් යුක්තයි ඉන්නවා. හැබැයි සමහර ලාවට ඒ කෙනෙක් තමයි ගොඩාක් සත්පුරුෂත් වෙන්නේ පුංචි කාරණාවක. ඒකත් හොඳට තේරුම් ගන්න ඕනේ. ඒක නිසා සත්‍යවාදී බවක් නැතුව සත්පුරුෂ දැන් ලෝකේ අසත්පුරුෂව අසත්‍යවාදීව ඉන්නවට වඩා සත්‍යවාදී වෙන්න බැරි තැනදී සත්පුරුෂ වෙන එක වැදගත්. නමුත් අපි දැනගන්නට ඕන ධර්මයේ තුල තියෙන කාරණාවේදී සත්පුරුෂයි සත්‍යවාදී කියන දෙකම තියෙන්නට ඕනේ කියන එක. ධම්මදායන සූත්‍රය ඒවම් මෙසුතන් වශයෙන් ආනන්ද උත්තමයන් වහන්සේ ඉදිරිපත් කරනවා ඒකං සමයං භගවා සාවත්තියං විහෙරති ජේතවනේ අනාථපිණ්ඩිකස්සාරාමේ. ඒ කාලේ භාගවත් බුදුරජාණන් වහන්සේ වැඩ වාසය කළ සවැත් නුවර ජේතවනාරාමේ. තත්‍රකෝ භගවා භික්ඛු ආමන්තේසි භික්ඛවෝති. භාග්‍යතුන් වහන්සේ මහණෙනි කියලා භික්ෂූන් නැමතුවා. භදන්තේති තේ භික්ඛු භගවතෝ පච්චස්සෝසු. ස්වාමීනි කියලායි භික්ෂුන් වහන්සේලා භාග්‍යතුන් වහන්සේට පිළිවදන් දුන්නා. භගවා ඊටදවෝච භාග්‍යතුන් වහන්සේ මේ වදාලා ධම්මදායාදා මේ භික්කවේ භවත මා ආමිෂදායාදා මහණෙනි ධර්මය දෑවැද්ද කරගෙන සිටිව් ආමිෂයේ දෑවැද්ද කරගන්ට එපා අත්තිමේ තුම්මේසු අනුකම්පකා මම නුඹලාට අනුකම්ප මාතුල නුඹලා කෙරෙහිදී අනුකම්පාවක් තියෙනවා. ඒ නිසාම තමයි මම නුඹලාට කියන්නේ ශ්‍රාවකයන්ට ධර්මයේම දෑවැද්ද කරගෙන ඉන්න උරුමකාරකම කරගෙන ඉන්න ආමිෂය දෑවැද්ද කරගෙන ඉන්න එපා කියලා. ඒතර ආමිෂ ධර්මයේ දෑවැද්ද කරගෙන ආමිෂය කියන එකේ සාමාන්‍ය තේරුමම ලෝකයේ ලැබෙන කරුණු සියල්ලක්ම අදාළයි. ආමිෂය කියනකොට ධර්මයේ කියනකොට සැබෑම ඊතර වී එතකොට යථාර්ථවාදී ඊතර වීම කියන කාරණාවම තමයි දෑවැද්ද කරගෙන ඉන්නට ඕන. බුදුරණන් වහන්සේ දේශනා කරනවා යම් කිසි කෙනෙක් මහණෙනි යම් කිසි කෙනෙක් ආමිෂය දෑවැද්ද කරගෙන ඉන්නවනම් ධර්මය දෑවැද්ද කරගෙන නැත්තම් ඒකෙන් නිന്ദාවටපත් වෙන්නේ ඔබමයි කියන්නේ. ආමිෂයේ දෑවැද්ද කරගෙන ඉන්නවනම් ඒ කියන්නේ තමන්ගේ දේ කරගෙන ඉන්නවනම් ආමිෂය ධර්මයේ දෑවැද්ද කරගෙන නෙවෙයි නම් ඉන්නේ. ඒකෙන් නිന്ദාවටපත් වෙන්න ඔබමයි කියනවා. ඒ තමයි මේ ශාස්ත්‍රඥ වහන්සේගේ ශ්‍රාවකයෝ. ඒ කියන්නේ බලන්න මම කලිනුත් කියලා කියනවා මේ දැන් ශාස්ත්‍රඥ වහන්සේ එක්කනේ මේ පෙන්වන්නේ ගුරුවරයා ගෝලයා තාත්තා පුතත් ওই සම්බන්ධෙම තියෙනවනේ. එතකොට තාත්තා පුතා වර්ධි කරනවා තාත්තන් බැනුම් අහනවා. පුතා හොඳ කරනවා තාත්තත් ඒකෙන් ප්‍රශංසා ලබනවා. ඒ වගේම තමයි ගෝලයෝ වර්ධි කරනවා නම් ගෝලයෝ මනින්නේ ගුරුවරයාගෙන්. එතකොට ශ්‍රාවක මනින්නේ ශාස්ත්‍රඥ වහන්සේගෙන්. එතන මෙතන පැහැදිලි කරනවා ඔබම නින්දාවටපත් වෙනවා මේ ශාස්ත්‍රඥ වහන්සේගේ මේ ශ්‍රාවකයෝ ආමිෂයේ දෑවැද්ද කරගෙන ඉන්නේ ධර්මයේ දෑවැද්ද කරගෙන නැහැ කියලා. ඔබට විතරක් නෙමෙයි නින්දා ලබන්නේ. මමත් නින්දා ලබනවා. ඒ තමයි සාස්වන වහන්සේගේ ශ්‍රාවකයෝ ආමිෂයේ දෑවැද්ද කරගෙන ඉන්නේ ධර්මයේ දෑවැද්ද කරගෙන වාසය කරන්නේ නැහැ කියලා. ඔබ නින්දා ලබනකොට මාත් නින්දා ලබනවා. එතකොට එහෙනම් මේක හොඳට තේරුම් ගන්න ඕන කාරණාවක්. ඔය විදිහටම තමයි ගුරුවරයාගේ ගෝලයාගේ දැන් අපි ගත්තොත් එහෙම යක් දැන් අපි කතා කරන ධර්මයත් එක්ක ප්‍රායෝගික ධර්මය යථාර්ථවාදී වෙන්නේ නැතුව නිකන් ඔහේ ඉන්න ගතියක් එක්ක නම් තියෙන්නේ. ඒ වගේම බාහිර සමාජයට ගියාමත් ජීවිතේ හිතන ගතියක් ප්‍රකට වෙන්නේ නැත්නම් අපිටම දැන් මේ වෙනකොට අපි ගැන යම් සමාජයක් ගන්නවනේ සරල උදාහරණයක් ගමුකෝ බණක් කීවාට පස්සේ ඒ බණ කතන්දරයක් විතරකට සීමා වෙනවනම් එතකොට ආ අර ස්වාමීන් ගෝලයේද කියන කතාව කියන්නේ බැරි වෙනවා ඉතින් ඒක නිසා හැම වෙලේම තේරුම් ගන්නට ඕනේ ශ්‍රාවකයෙක් යමකින් නිඳා ලබනවා නම් සාතුන් වහන්සේත් ඒකෙන් නිඳා ලබනවා. ගෝලියෙක් යමකින් නිඳා ලබනවා නම් ගුරුවරයෙකුත් ඒකෙන් නිඳා ලබනවා. දරුවෙක් යමකින් නිඳා ලබනවා නම් තාත්තා කෙනෙකුත් ඒකෙන් නිඳා ලබනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා මහණෙනි මම දේශනා කරලා තියෙනවා ධර්මයක්. ඒක උරුමකාර කරගත්තොත්, ඒක දෑවැද්ද කරගත්තොත්, ආමිෂයේ දෑවැද්ද කරගන්න නැත්නම් ඔබට නින්දාවක් ලබන්න වෙන්නේ නැහැ කියන ප්‍රශංසා ලබන්න වෙනවා කියන එකට වඩා කියන්නේ නින්දාවක් ලබන්න වෙන්නේ නැහැ කියන අහම්පිතේන ආදිසෝ භාවේ ධම්මදායාදෝ සත්තු ශාවකෝ විහරන්තිනෝ ආමිත දායාදෝ තස්මාතියනෝ මේ වික්කවේ ධම්මදාය භවතමා ආමිත දායාදෝ ඉන්ස ධර්මදායාදයෙන් වාසය කරන්න කියනවා මෙතන කියන්නේ ප්‍රශංසා ලබනවා කියනට වඩා නින්දා ලබන්නේ කියලා ඔබ නිന്ദා ලබන්නේ කියනවා. මොකද්ද සාසුන් වහන්සේගේ මේ ශ්‍රාවකයෝ ධර්මයයි ජයවැද්ද කරගෙන ඉන්නේ. ලාභ ආමිෂයේ ජයවැද්ද කරගෙන නොවේ කියලා. අන්න ඒ කාරණාව හේතුවෙන් ඔබට නිന്ദා විඳින්න වෙන්නේ නැහැ ඔබ නිന്ദා විඳින්නේ නැත්නම් මම නිന്ദා විඳින්නෙත් නැහැ කියලා. සාසුන් වහන්සේගේ ශ්‍රාවකයෝ ධර්මයේ දයවැද්ද කරගෙන ඉන්නේ ආමුෂයේ දයවැද්ද කරගෙන නැහැ කියලා ඔබ නින්දා විඳින්නේ නැත්නම් මාත් නින්දා විඳින්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. ඒ නිසා මහණෙනි ධර්මයේ දෑවැද්ද කරගෙන ධර්මයේ උරුමය කරගෙන වාසය කරන්න ආමිෂයේ දෑවැද්ද කරගෙන ආමිෂයේ උරුමය කරගෙන වාසය කරන්න එපා කියලා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. ලස්සන උපමාවක් දෙනවා. මේ උපමා උදාහරණයක්. මේ උදාහරණය ගත්තාම ලෝකෙට නිකන් අසාධාරණ අසාධාරණයි වගේ හිතෙන්න පුළුවන් කාරණාවක්. ඔයාල අහලත් ඇති. බුදුරණවහන්සේ ධාරණව භික්ෂූන්ට මං හොඳට දානි වළඳලා ඉවර වෙලා ඇති වෙනකන් වළඳලා බඩ පිරෙන්නෙම වළඳලා බඩගින්න ඉවර වෙනකන් වළඳලා වළඳලා අවසන් වුණාට පස්සේ කය සුවපත් වුණාට පස්සේ එහෙම වෙලාවක් තියෙනවා. හැබැයි මගේ දානි කොටසක් ඉතුරුයි. මගේ බින්දපාද කොටසක් ඉතුරුයි. එහෙන් මගේ බින්දපාද කොටසක් ඉතුරුලා තියෙද්දි ඊටාම බඩගින්න එන ශ්‍රාවකව දෙන්නෙක් මල් ළඟට එනවා. ගොඩාක් බඩගින්න ඉන්නේ. ඒතකොට මේ ගොඩාක් බඩගින්න එන ශ්‍රාවකව දෙන්නට මෙහෙම කියනවා. මහණෙනි මං වළඳලා ඉන්නේ. හොඳටම වළඳලා ඉන්නේ. මට දැන් බඩගින්නේ නැහැ. කය පහසුයි. දැන් මම මේක විසික් කරන්න තියෙන්නේ. ඉතින් ඔබ කැමති නම් මේක වළඳන්න කැමතිනම් වලඳන්න නැත්නම් සත්තු නැති වතුරකට දාන්න කනකලෝ නැති තැනකට දාන්න කියලා කියනවා. දැන් භික්ෂූන් දෙනමක් ඉන්නේ. භික්ෂූන් දෙනම දෙන්නම් බඩගින්නේ ඉන්නේ. දැන් අපිට මේකෙදි ලෝකයේ සාධාරණ පැත්තෙන් හිතෙන්න පුළුවන්. බඩගිනි එන්නේ නැද්දි? බඩගින්න දුරු කරගෙන වීර්ය කරා නම් හොඳයි කියලා. ඒක නරක නෑ. මේ බුදුරණන් ප්‍රශංසා කරන්නේ ඊට එහා දෙයක්. එක භික්ෂුවකට මෙහෙම හිතෙනවා. භාග්‍යවතුන් වහන්සේ දානේ වළඳලා ඉවරයි. බඩගිනි නිවාගෙන තියෙන්නේ. කායික පහසුව සුවපත් භාවය ඇති වෙලා තියෙන්නේ. මේ ඉතුරුලා තියෙන බින්දපාත ටික විසික් කරනවා. ඉතින් භාග්‍යවතුන් වහන්සේ කැමති නම් වළඳන්න එපා නැත්නම් විසික් කරලා දානවා. මේක මගේ මම ඉවත් කරපු එකක් කියලා කියනවා. ඒ අවස්ථාවේදී ඒ භික්ෂුව මෙහෙම කල්පනා කරනවා. මොකද්ද භගවාකෝ බුත්සායි පවාරිතෝ පරිපුන්නෝ පරියෝසිතෝ සුභිතෝ සුහිතෝ යාව දත්තෝ අතිචායම් භගවතෝ පිණ්ඩපාතං අතිවේක ධම්මං චඩ්ඩිය ධම්මෝ සචේ මයන් නබුංජිස්සාමි ඉදානි භගවා අපහාරිතේ චඩ්ඩිතං අපාන දේවා උදසේවා අන්න මොකද්ද කල්පනා කරන්නේ මම භාග්‍යතුන් වහන්සේ මේ ඉතුරු දුන්න දානි වල දන්නේ නැහැ භාග්‍යතුන් වහන්සේ වදාරලා තියෙන්නේ ධර්මයේ දයවැද්ද කරගන්න ආමිෂයේ දයවැද්ද කරගන්න එපා කියලායි භාග්‍යතුන් වහන්සේ වදාරලා තියෙන්නේ මේ පින්දපාත මේ දානය කියලා කියන්නේ එක්තරා ආමිෂයක් ඉතින් ඒ නිසා මට ඒ ආමිෂයේ අවශ්‍යතාවයක් නැහැ ඒ දුර්වලකම කය දුර්වලකම ඉවසගෙන දිවා රාත්‍රී දෙකෙහි ධර්මයේ හැසිරෙනවා ධර්මයේ දයවැද්ද කරගෙන ධර්මයේ දයවැද්ද කරගෙන ඉන්නවා කියලා කියන්නේ සක්කාය නිරෝධය ප්‍රායෝගික අර්ථාන්ත කරගන්න උත්සාහ කරනවා. කුසගින්න තියෙද්දි ඒ දුර්වලකම තියෙද්දි රෑ දහවල් ගෙවලා දානවා. ඔන්න පළවෙනි භික්ෂුව. දෙවන භික්ෂුව මෙහෙම කල්පනා කරනවා. භාග්‍යතුන් වහන්සේ දානි වළඳලා ඉවරයි. මේ නිඳපාත ඉතුරු ටික විසික් කරන්න තියෙන්නේ. භාග්‍යතුන් සූපත් භාවයෙන් ඉන්නේ. එහෙනම් ඉතින් මේක විසිකරන්න තියෙන එකක් නේ. මම දැන් මේ දානි වළඳලා කායික අපහසුව දුරු කරගෙන නිකන් නෙමෙයි. මම මේ දාන ටික වළඳලා කායික අපහසුව දුරු කරගෙන රැය දහවල් ගෙවා දමන්න මට පුළුවන්. ඒ භික්ෂුව මොකද කරන්නේ? අර පින්ඳ පාටි දාන ටික වළඳලා කායික අපහසුව දුරු කරගෙන දිවා රාත්‍රී ගෙවනවා. ඒ අවස්ථාවේදී භාග්‍යතුන් වහන්සේ මෙන්න මේ වගේ කතාවක් කියනවා. මහණෙනි අර දානි ටික වළඳල බඩගින්න ඇති බඩවිගින්න ඇති වෙච්ච දුර්වලකම මැඩගෙන රෑ දහවල් ගෙවා දාමෝ භික්ෂුවට වඩා ශ්‍රේෂ්ඨ මම ප්‍රශංසා කරන්නේ අර කලින් භික්ෂුවටයි කියන්නේ. කාටද ප්‍රශංසා කරන්නේ? ඉතුරු වෙච්ච දානි නෝලදා ධර්මයේම දෑවැද්ද කරගෙන ඉන්න භික්ෂුවගේ ජීවිතයයි මම වර්ණනා කරන්නේ. ඒතර බලන්න මේකෙන් හොඳට පැහැදිලි වෙන දෙයක් තමයි ධර්මය කියන කාරණාවේ වටිනාකම. ධර්මය කියන කාරණා වැඩගත්කම. දැන් මේ කාරණාව පේනකොට ලෝකෙට සාධාරණ නැද්ද බඩගින නිවාගෙන වීර්ය කරන්නේ? ලෝකෙට සාධාරණ. ඒක තමයි මම පැහැදිලි කරලා අද දේශනාවේදී සමහර කාරණා ලෝකයට සාධාරණ වෙන කාරණා ප්‍රතික්ෂේප වෙන විදිහ ධර්මපරියායක් ඉස්මතු වෙනකොට ලෝකයේ සාධාරණ කාරණාව එක්ක අපට සමහරවිට ගැටීමක් ඇති වෙන්න පුළුවන්. මොකද හේතුව එච්චර සත්‍යවාදී නොවන නිසා. සත්‍යවාදීත්වයේ උපරිම තියෙනවා නම් ලෝකයේ දෙන කාරණා එක්ක සාධාරණ හොයන්නේ නෑ. මම ඒක නිතරම පැහැදිලි කරලා දීලා තියෙනවා. එයා තමයි ප්‍රශංසා කරන්න ඕන නැත්තේ. එයා තමයි පුදන්න ඕන නැත්තේ. ඇයි මම එහෙම කියන්නේ? එයාට තමයි ආසාව අඩු එයාට තමයි අප්පච්චතාවයේ තියෙන්නේ අල්පේච්ඡකම තියෙන්නේ සන්තුෂ්ඨිතාවයේ තියෙන්නේ සන්තුෂ්ඨකම තියෙන්නේ සල්ලේ කෙලස් ගෙවීම තියෙන්නේ සුබරතාවයේ පහසුවෙන් යැපෙන්න පුළුවන්කම තියෙන්නේ වීරිය ආරම්භතාවයේ තියෙන්නේ මෙන්න මේ කාරණා තියෙන්නේ අන්නේ කෙනාට ඒ කෙනාට එක බොහෝ කාලයක් උපකාර වෙනවා ඊළඟට භාග්‍යතුන් වහන්සේ මේ කාරණාව අදාරලා භාග්‍යතුන් වහන්සේ වදාරනවා ඒ නිසා නුඹලා ආමිෂ දායාද නොවව් ධර්ම දායාද වව් ආමිෂ දායාදය ආමිෂය කියන කාරණාව දයවැද්ද නොකරගෙන ධර්මයේ දයවැද්ද කරගෙන ඉන්නකොට මගේ ශ්‍රාවකයෝ සත් ධර්මයට උරුමකාර වෙනවා ආමිෂයට උරුමකාර වෙන්නේ නැහැ ඒක කොච්චර හොඳද කියලා බුදුරන් වහන්සේ භික්ෂූන්ට වදාරනවා. ඉදමෝච භගවා ඉදංවත්වා සුගතෝ උට්ටායාසන විහාරම් පාවිසි. භාග්‍යතුන් වහන්සේ මේ කාරණා වදාරලා විහාරට වැඩිනවා. පත්‍රකෝ ආයස්මා සාරිපුත්තු වචිරපක්ඛන්තස්ස භගවතෝ භික්ඛු වාමන්තේසි භාග්‍යතුන් වහන්සේ සාරිපුත්තු ස්වාමීන් වහන්සේ වැඩියෙන් බොහෝ වෙලාවකින් භික්ෂුන් අමතනවා. ආවුසෝ භික්ඛවෝ තියවත් මහණෙනි කියලා. අවසෝතිකෝතේ බික්කු ආයස්මතෝ සාරිපුත්තස්ස පච්චස්සෝසු. ඒ භික්ෂුන් වහන්සේලාත් එවැත්නි කියලා පිළිවදන් දෙනවා. ආයස්මා සාරිපුත්තෝ එතද වෝච. සාරිපුත්ත උත්තමයන් වහන්සේ මේ වදාරනවා. මොකද වදාරන්නේ? චිත්තාවතානකෝ ආවතෝ සත්තු පවිවිත්තස්ස විහෙරතෝ සාවකා විවේකං නානුසික්ඛන්ති. චිත්තාවතාච පන සත්තු පවිවිත්තස්ස විහෙරතෝ සාවකා විවේක මනුසික්ඛන්ති. මොකද අහන්නේ? ඇවැත්නි සාස්තුන් වහන්සේ විවේකයෙන් වාසය කරනකොට ශ්‍රාවකයෝ විවේකයෙන් වාසය කරන්නේ නැහැ කියන්නේ මොකද්ද? සාස්තුන් වහන්සේ විවේකයෙන් වාසය කරනකොට ශ්‍රාවකයෝ විවේකයෙන් වාසය කරනවා කියන්නේ කුමක්ද කියලා මෙන්න මේ කාරණාව සාරිපුත්තු ස්වාමීන් වහන්සේ භික්ෂුන්ගෙන් අහනවා. ඒ අවස්ථාවේදී භික්ෂුන් කතා කියලා පිළිවදන් දෙනවා. දුරතෝපිකෝ මයං ආවසෝ ආගච්ඡියම් ආයස්මතෝ සාරිපුත්තස සංසිකේතස බහන්තස සත්තමඤ්ඤිතු අපි දුරව ඉඳලා වුණත් එන්නම් සාරිපුත්ත උත්තමයන් වහන්සේගෙන් උත්තමයන් වහන්සේ ළඟට ওই ධර්මයේ භාෂිතේ ඉගෙන ගන්න. සාදු වතායත් මන්තං ඒව සාරිපුත්තම් පටිභාතු වේතස භාෂිතස් අත්තෝ සාරිපුත්ත උත්තමයන් වහන්සේ ඔය භාෂිතේ අර්ථය පැහැදිලි කරන දේක්වා ආයස්මතෝ සාරිපුත්තස්ස සුත්වා භික්ඛු ධාරේ සම්තේති සාරිපුත උත්තමයන් වහන්සේගෙන් ධර්මය අහලා භික්ෂුන් දරා ගන්නවා. තේනාවසෝ සාදුකම් මනසිකරවත භාසිස්සා නීති කියලා සාරිපුත උත්තමයන් වහන්සේ වදාරනවා. ඒ මාවසෝතිකෝතේ භික්ඛු ආයස්මතෝ සාරිපුත්තස්ස පච්චස්සෝසුන් එහෙමයි එවැටි කියලා පිළිවදන් දෙනවා. ආයස්මා සාරිපුත්තෝ ඊටද ඕජ සාරිපුත්ත උත්තමයන් වහන්සේ මෙන්න මේ කාරණාව වදාරනවා. මොකද්ද පැහැදිලි කරන්නේ? ශාස්ත්‍රඥ වහන්සේ විවේකයෙන් වාසය කරද්දී භික්ෂුව නිවේකයෙන් වාසය කරන්නේ නැහැ කියන්නේ මොකද්ද? සාස්තුන් වහන්සේ විවේකයෙන් වාසය කරද්දී භික්ෂුව නිවේකයෙන් වාසය කරනවා කියන්නේ මොකද්ද කියන කාරණාව. පළවෙනියෙන් පැහැදිලි කරනවා සාස්තුන් වහන්සේ විවේකයෙන් වාසය කරද්දී භික්ෂුන් වහන්සේලා විවේකයෙන් වාසය කරන්නේ නැහැ කියන කාරණාව. භාග්‍යවතුන් වහන්සේ විවේකයෙන් ඉන්නකොට භික්ෂුන් විවේක සුවයෙන් හිටෙන්නේ නැහැ. ඒ කොහොමද? ප්‍රහාණය කළ යුතු කාරණා ප්‍රහාණය කරන්නේ නැහැ. ප්‍රහාණය කරන්න ඕන කාරණා ප්‍රහාණය කරන්නේ නැහැ. සාසුන් වහන්සේ ප්‍රහාණය කරන්න කියලා පනෝපු දේවල් ප්‍රහාණය කළා නැහැ. සාසුන් වහන්සේ ප්‍රහාණය කළ දේ ප්‍රහාණය කරනවා. ශ්‍රාවක ප්‍රහාණය කරන්නේ නැහැ. ඒ වගේම නිතරම ප්‍රති බහුලවම වාසය කර ගන්නවා. සිව්පසය බහුල කර ගන්නවා. ධර්මයේ වටිනාකම දන්නේ නැහැ. චිත්ත දියුණුවට නැත්නම් නීවරණ ධර්ම චිත්ත දියුණුවට බාධා කරන කාරණා ඔස්සේම ඒ ඔස්සේම තමයි වාසය කරන්නේ විවේකයෙන් යුක්තව වාසය කරන්නේ නැහැ මෙන්න මේ කාරණා එක සාස්ෘණ වහන්සේ විවේකයෙන් වාසය කරද්දී භික්ෂූන් විවේකයෙන් වාසය නොකරන තැනදී තෙරුන් වහන්සේලා කාරණා තුනකින් චෝදනා ලබනවා ගර්හාවටපත් වෙනවා මොකද මේ කාරණා තුන සාසුන් වහන්සේ විවේකයෙන් වාසය කරද්දී මේ තෙරුන් වහන්සේලා ධර්මයත් එක්ක හික්මීමෙන් වාසය කරන්නේ නැහැ කියලා පළවෙනි කාරණාවෙන් ගරහවටපත් වෙනවා. ඊළඟට දෙවෙනි කාරණාවෙන් ගරහවටපත් වෙනවා සාසුන් වහන්සේ ප්‍රහාණය කළ යුතු දෑ ප්‍රහාණය කරද්දී මේ තේර භික්ෂුන් වහන්සේලා ඒ කරුණ ප්‍රහාණය කරන්නේ නැහැ කියලා ගරහාවටපත් වෙනවා දෙවෙනි කාරණාව. තුන්වෙනි කාරණාවෙන් ගරහාවටපත් වෙනවා නිතරම ප්‍රතිබහුල වෙනවා. චිත්ත දියුණුවට බාධා වෙන කරුණුමයි කරන්නේ. සාසුන් වහන්සේව මගහැරලා තියෙද්දි ඒවම කරමින් ඒ වගේම හිත වහන නීවරණ ධර්ම ආදී දේවල් වලින් හිත අපිරිසිදු කරන දේවල්ම පෙරට කරගෙන වාසය කරනවා කියලා ඒ තේර භික්ෂුන් වහන්සේලා ගරහාවට ලක් වෙනවා. මෙන්න මේ විදිහට සාස්තුන් වහන්සේ විවේකයෙන් වාසය කරද්දී භික්ෂූන් වාසය විවේකයෙන් වාසය නොකරද්දී තේර භික්ෂුන් ওই කරුණ තුنين ගරහවටපත් වෙනවා. මධ්‍යම භික්ෂුන් ওই කරුණ තුنين ගරහවටපත් වෙනවා. නවක භික්ෂුන් ওই කරුණ තුنين ගරහවටපත් වෙනවා කියලා සාරිපුත්‍ර උත්තමයන් වහන්සේ දේශනා කරනවා. ඊළඟට අනිත් කාරණාව පැහැදිලි කරනවා ශාස්ත්‍රඥ වහන්සේ විවේකයෙන් වාසය කරද්දී ශ්‍රාවකයෝ විවේකයෙන් වාසය කරන්නේ කොහොමද? ශාස්ත්‍රඥ වහන්සේ විවේකයෙන් වාසය කරනකොට ශ්‍රාවකයෝ විවේකයෙන් වාසය කරද්දී අන්න ඒ අය ප්‍රහාණය කළ යුතු කාරණා ප්‍රහාණය කරනවා. සාසුන් වහන්සේ ප්‍රහාණය කළ යුතු කාරණා ප්‍රහාණය කරනවා. ඒ අය ප්‍රහාණය කළ යුතු කාරණා ප්‍රහාණය කරනවා. ඒ වගේම පත්‍ය බහුලව නීවරණ වලට යට වෙලා වාසය කරන්නේ නැහැ. මේ කරුණ වලින් තේර භික්ෂුන් වහන්සේලා තුන් කරුණකින් ප්‍රශංසා ලබනවා. ඒ තමයි සාස්තුන් වහන්සේ උදකලාවේ ධර්මයත් එක්ක වාසය කරද්දී තෙරුන් වහන්සේලාත් හුදකලාවේ ධර්මයත් එක්ක වාසය කරනවා. සත්තු ඊළඟට සත්තු පවිවිත්තත් විරතෝ ශාවකා විවේක මනු සික්ඛන්ති මිනා පඨමේන තහනේන තේරා බික්කු පසංසා භවಂತಿ දෙවෙනි කාරණාව තමයි සාස්තුන් වහන්සේ ප්‍රහාණය කළ යුතු කාරණා ප්‍රහාණය කළ පෙන්නකොට ඒ තේර භික්ෂුන් වහන්සේලාත් මේ ප්‍රහාණය කළ යුතු කාරණා ප්‍රහාණය කරන යේනයි යේසංච ධම්මානං සත්තා පහානමාව තේච ධම්මේ පජහතීති පජහන්තේති ඉමිනා ဒ ුතියේන තහනේන තේරා භික්ඛු ප්‍රශංසා භවන් ප්‍රශංසාවට ලක් වෙනවා තේර භික්ෂූන් තුන්වෙනි කාරණාව තමයි ධර්මයේ හැල්ලුවට කරන් ගන්න නැතුව සිව්පසයේ ඔස්සේ යන්නේ නැතුව චිත්ත දියුණුවම භාවිතා කරමින් නීවරණයන් ප්‍රහාණය කරමින් වාසය කරනවා කියන තුන්වෙනි කාරණාවෙන් ප්‍රශංසා කරනවා. නච බහුලිකා නච සාතලිකා ඕකම්මේ ඔක්කමනේ නික්කිත දුහුරා පවිවේකෝ පුබ්බංගමෝ දිමිනා තතියේන තානේන තේරා බික්කු ප්‍රශංසා බවන්ති. තුන්වෙනි කාරණාවෙන් ප්‍රශංසා ලැබෙනවා. ඔය විදිහට මජ්ක්‍ධිම භික්ෂූන්, නවක භික්ෂූන් කියන මේ තුන් ගොල්ලම ඒ කාරණා තුළින් ප්‍රශංසා ලැබෙනවා කියලා බුදුරජාන් වහන්සේ පැහැදිලි කරන්නට යෙදෙනවා. මේ සාරිපුත් උත්තමයන් වහන්සේ පැහැදිලි කරන්න යෙදෙනවා. එක්තාවතාවකෝ ආවසෝ සත්තු පරිවිත්තස විහෙරතෝ ශාවකා විවේක මනුසික්කාන්ති. මෙන්න මෙතකින් ඇවත්නි සාස්තුන් වහන්සේ විවේකයෙන් වාසය කරද්දී ශ්‍රාවකයෝ විවේකයෙන් වාසය කරනවා කියලා කියනවා කියලා සාරිපුත් උත්තමය පැහැදිලි කරනවා. తත්‍රාවසෝ ලෝභෝ ච පාපකෝ අවත්නි මේ ලෝභය කියන්නේ මේ ගැන කියනවා නම් ලෝභය කියන්නේ පාපී දෙයක්. ද්වේෂය කියන්නේ පාපී දෙයක්. මේ ලෝභයයි ද්වේෂයයි ප්‍රහාණය කරන්න ප්‍රතිපදාවක් තියෙනවා අත්ති මජ්ක්‍ධිමා ප්‍රතිපදා. ලෝභය ද්වේෂය ප්‍රහාණය කරන ප්‍රතිපදාව ඒ තමයි චක්කු කරණී ඥාන කරණී ඇස ඇති කරන ඥාන ඇති කරන සංසිඳීම ඇති කරන අවබෝධය ඇති කරන එවැගේම නිවීම හරහා පවතින ඒ ඥාන ඒ මාර්ගයක් තියෙන මොකද්ද අය මේ වාරිය වට්ටන්නිකෝ මග්ගෝ ආරේෂ්ඨාංග මාර්ගය මේ ආරේෂ්ඨාංග මාර්ගය අයංකෝ ආවුසෝ අයංකෝ සාවුසෝ මජ්ක්‍ධිමා පටිපදා චක්කුකරණේ ඥානකරණේ උපසමාය අභිඥාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති මේ ආරේෂ්ඨාංගික මාර්ගයේ ඥාණය ඇති කරනවා ඇස ඇති කරනවා සංසිදීම අවබෝධය විශේෂ අවබෝධය නිවීම පිණිස පවතිනවා එතකොට ඔන්න ලෝභයයි ද්වේෂයයි කියන කාරණාව ප්‍රහාණය කිරීම කියන එක පෙන්වා දෙනවා. මොකෙන්ද ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඊළඟට පැහැදිලි කරනවා කෝදෝච පාපකෝ උපනාහෝච පාපකෝ ක්‍රෝධයක් පාපී දෙයක් වෛරයක් පාපී දෙයක් ක්‍රෝධයක් පාපී දෙයක් වෛරයක් පාපී දෙයක් මේ කාරණාව ප්‍රහාණය කරන්න තියෙන්නේ මධ්‍යම ප්‍රතිපදාවෙන් එස ඥානීය ඇති කරන මධ්‍යම ප්‍රතිපදාවෙන් ක්‍රෝධය වෛරය දුරු කරනවා කියලා සාරිපුත් උත්තමය පැහැදිලි කරනවා ඊළඟට පැහැදිලි කරන මක්කෝච පාපකෝ පලාසෝච පාපකෝ ಗುಣ මැකීම අන් අයගේ තව කෙනෙකුගේ ගුණයක් මැකීම පාපී දෙයක් ඒ වගේම එකට එක කරන ගතිය පාපී දෙයක් ගුණ මකන එක පාපී දෙයක් එකට එක කරන ගතිය පාපී දෙයක් මෙන්න මේක දුරු කරන්නට තියෙන මාර්ගය තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඊළඟට පැහැදිලි කරනවා ඉස්සාච පාපිකා මච්චරියංච පාපකා ඊර්ෂියාව පාපී දෙයක්. ඒ වගේම මසුරුකම පාපී දෙයක්. මෙන්න මේ ඊර්ෂියා මසුරුකම දුරු කරන්න තියෙන මාර්ගය තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඊළඟට මායාච පාපිකා සාටෙය්‍යාච පාපකා ඒ මේ මායාව මායාව පාපී දෙයක්. කෛරාටික බව පාපී දෙයක්. මෙන්න මේක දුරු කරන්න තියෙන මාර්ගය තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. තම්බෝච පාපකෝ සාරම්භෝච පාපකෝ. තම්බය දැඩි භාවය පාපී දෙයක්. ඒ වගේම තමන් කැපිලා පෙනෙන ගතිය තමන් ඉස්මතු වෙන ගතිය අන්නේ කාරණාව පාපී දෙයක් දැඩි බව පාපී දෙයක් තමන් ඉස්මතු වෙන ගතිය පාපී දෙයක් මෙන්න මේ කාරණාව දුරු කරන්න තියෙන ප්‍රතිපදාව තමයි මධ්‍යම ප්‍රතිපදාව ආර්ය ශ්‍රාංගික මාර්ගය මානෝච පාපකෝ අතිමානෝච පාපකෝ මානකාරකම පාපයක් අතිමාන්නේ දැඩිමාන්නේ පාපයක් මේ දුරු කරන්න තියෙන මාර්ගය තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය මදෝච පාපකෝ පමාදෝච පාපකෝ මදස්සච පහනාය පමාදස්සච පහනාය අතිමජ්ජිමා පටිපදා මදය ප්‍රමාද භාවය ඒ කියන්නේ තමන්ගේ කාරණ තමන්ගේ තියෙන දේවල් එක්ක මත් වෙන ගතිය ඒ වගේම ප්‍රමාද වෙන ගතිය මම ඔන්න ඔය කාරණාව එක්ක තමයි පැහැදිලි කරේ අද දේශනාවේදී සමහරවල් තමන්ගේ තියෙන යහපත් දේවල් මොනවා හරි කාරණා එක්ක ඒකත් එක්ක ඒක ඔස්සේම යනවා මත්වීමක් ඇති වෙනවා. ඊළඟට ඒකත් එක්ක මොකද වෙන්නේ ප්‍රමාදය. මත්වීමත් පාපකයක් ප්‍රමාදයක් පාපකයක්. ඒකයි මම ඔබට පැහැදිලි කරේ අද දේශනාවේදී සක්කාය නිරෝධය වෙන විදිහට ප්‍රතිපදාව යෙදෙන්නේ නැත්නම් සත්පුරුෂ භාවය යෙදෙන්නේ නැත්නම් විචක්ෂණ සීලී භාවයේ ජීවිතය යෙදෙන්නේ නැත්නම් එතනදී ඒක පාපී දෙයක් බවට පත් වෙනවා. ඒක අකුසලයක් බවට පත් වෙනවා. මදයත් තමාදයක් කියන දෙකම පාපී දෙයක්. එයත් ප්‍රහාණය කරන්න තියෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන්මයි. ඒ සාරිපුත්‍ර උත්තමයන් වහන්සේ මේ පැහැදිලි කරනවා. ඉදමෝ ඡායස්මා සාරිපුත්තු වර්තමනාත්තේ භික්ඛු ආයස්මතෝ සාරිපුත්තස්ස භාෂිතං අභිනන්දුන්ති සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේගේ මේ භාෂිතය වික්ෂුන් වහන්සේලා සතුරු සිතින් යුක්තව අනුමෝදන් වෙනවා. එතකොට මේකෙදි කාරණා කිහිපයක්ම කියවුණා. ධර්මයේ දෑවැද්ද කරගෙන ඉන්න හැටි ආමිෂයේ දෑවැද්ද නොකරගෙන ඉඳීම කියන එකට උදාහරණයකුත් එක්ක පැහැදිලි කළා. ඊළඟට සාසුන් වහන්සේ විවේකයෙන් වාසය කරද්දී ශ්‍රාවකයා විවේකයෙන් වාසය නොකිරීමත් ශ්‍රාවකයා විවේකයෙන් වාසය කිරීමක් කියන කාරණා පිළිබඳව පැහැදිලි කළා. ඒ වගේම අකුසල ධර්මයන් ප්‍රහාණය කරන මාර්ගය ආර්ය ශ්‍රාමික මාර්ගය බවත් පැහැදිලි කළා. ඉතින් මේකෙදි අපට ගොඩාක් දේවල් ඉගෙන ගන්න තියෙනවා. පෙර ජීවිතයේට ප්‍රතිපදාවට ගොඩාක් දේවල් ගන්න තියෙනවා. ඉතින් අපි අන්නේ කාරණා එකතු කර ගන්නට ඕන ජීවිතේට. ඒවා එකතු කර ගන්නකොට තමයි අපේ ජීවිතේ ලස්සන වෙන්නේ. අපේ ජීවිතේ සත්පුරුෂ භාවය කියන එක යථාර්ථවාදී වෙන්නේ. එහෙම නොවුනොත් සත්පුරුෂ භාවය කියන එක යථාර්ථවාදී වෙන්නේ නැහැ. ඒක නිසා හොඳට මේක මතක තියාගන්න. සමහර විලාවට අපේ සත්පුරුෂයි කියන කාරණාව සත්‍යවාදී නොවි සිදුනොත් එය සක්කාය කියන කාරණාවත් එක්ක මදයට එකපත් වෙලා සක්කාය සක්කාය දිට්ඨියත් එක්ක ධර්මය අහිමි වෙන්න පවා අවස්ථාව ලැබෙනවා. ඒ නිසා හැම වෙලෙම කල්පනා කරගන්න හිතන්න ජීවිතේ මොන කාරණාවක් ආවත් ඒකෙන් මදයටපත් වෙන්නේ නැහැ කියලා ප්‍රමාදයටපත් වෙන්නේ නැහැ කියලා තමන්ගේ තියෙන කාරණාවෙන් මත් වෙන්නේ නැහැ කියලා මත් වුණොත් ඒකත් පාපී දෙයක් බවට පත් වෙනවා. ඉතින් ඒක නිසා මේ පිරිස එකම පිරිසක් හැටියට දැන් මම මුලින්ම පැහැදිලි කරා ගුරුවරයෙක්ගේ ගෝලයක් වෙන ගෝලය වෙනකොට එකම පිරිසක් හැටියට කටයුතු කරද්දී ඒ විදිහට වාසය කරන්නට ඕනේ. කවදාවත් වෙන් වෙච්ච බවක් දැන් මම වුණත් ඔයාලා හය දිනාටම එක විදිහට සලකන්නේ වෙන් වෙච්ච බවක් නෑ. දැන් සමහර අවස්ථාවලදී ඔය මම වෙන වෙන වැඩ කියන්නේ වැඩ කරන්න කියද්දි පවා එකටමයි කියන්නේ සිවුර හොදන්න පැත්තකින් තියෙනවා. මම එක්කෙනෙකුට කියන්නේ. ඊළඟට ඇඟ මසාජ් කරගන්න ඒවා එක්කෙනෙකුට කියන්නේ. මොකද හේතුව හැම වෙලෙම එකම පිරිසක් වෙනවා. නැත්තම් මොකද වෙන්නේ? එකම පිරිසක් නොවුනොත් එහෙම අපි සමාහලනාවට අපේ තියෙන යම් යම් කාරණා ඔස්සේ අපි වෙනස් චරිත බවට කැපිලා පේනවා. වෙනස් සාය බවට ප්‍රකට වෙනවා. එතකොට අපි නිකම්ම අපි තුල අර සත්පුරුෂ භාවය තුලින් අසත්පුරුෂ භාවයක් ප්‍රකට වෙනවා. ඒක නිසා හොඳට ඒක අපි තේරුම් ගන්නට ඕනේ. නැත්තම් මොකද වෙන්නේ? දැන් අවශ්‍යතාවයේ ගුණවත් භාවයේ හරි මොනවා හරි කාරණාවෙන් අපේ සක්කාය දිට්ඨිය වැඩෙන්න පුළුවන්. අපේ සක්කාය පෝෂණය වෙනවා. සක්කාය වර්ධනය වෙනවා. ඒක නිසා හැම වෙලෙම කල්පනා කරන්න පිරිසක් එක්ක එකට වාසය කරන්න ඕනේ කියන කාරණාව ඔක්කොම එකම විදිහට ඔක්කොම එකම විදිහට එකම හැඟීමෙන් යුක්තව කටයුතු කරන්නට ඕනේ. එහෙම වුණොත් තමයි අපට ප්‍රතිපදාව යන්න පුළුවන්. මොකද ඔයාලා සියලු දෙනාම සහෝදරයෝ දැන්. ඒතකොට එකම එකම සහෝදරයෝ හැටියට කවදාවත් එක්කෙනෙක් වෙන් වෙන්න හොඳ නැහැ. වෙන් වෙන් වුණොත් එහෙනම් මොකද වෙන්නේ? එයාට සම්පූර්ණයෙන් එයා තමයි නොමගට යන්නේ. වෙන් වෙච්ච කෙනා හුදකලා වුණාට පස්සේ නැත්තම් වෙන් විදියට කැපිලා පේන්න යනකොට එයා හුදකලා වෙනවා. ඉතින් ඒ නිසා අපි පවා නැවමත් අමද්දසේ අපි පවා ඔයාලට විශේෂ කරලා සැලකන්නේ කාටවත්. හය දෙනාම එකම විදියට. එකම විදියට මොකද එහෙම නොවුනොත් එහෙම අපි මේ පවත්කරන ආපු වැඩ පිළිවෙල කරගන්න ඒ කියන්නේ කරගෙන යන්න බැරි වෙනවා. ඔයාලා 6 දෙනාම දක්ෂ වෙන්නට ඕනේ. 6 දෙනාම එකම විදියට ඉන්න. ඒ කියන්නේ එකිනෙක කෙනාට තුළ ලොකු ලෙන්ගතු භාවයක්. වැඩිහිටි වුණාය කියලා වැඩිහිටි කෙනාට බාල කෙනා ගරු කළ යුතුයි. එයා වැඩිහිටි කෙනා ගරු කරන්නට ඕනේ. ඒ වගේම වැඩිහිටි කෙනා බාල කෙනා ඇසුරු කරනකොට මට වඩා බාලයෙක් නෙමෙයා මට වඩා අඩුයි නෙමෙයා කියලා හිතන්න හොඳ නෑ කිසි වෙලාවක. එකම අය. හැබැයි බාලකනාට වැඩිහිටි කෙනාට ගරුත්වය තියෙන්න ඕනේ. බාලකනාට මම වැඩිහිටි කෙනෙක් නේ කියන කාරණාවක් තියෙන්න බෑ. එකම විදිහට ඇසුරු කිරීමක් තියෙන්න ඕනේ. දැන් අපේ පවා ජීවිතයේදී අපි එකට මහාන වෙච්ච අය කෙරෙහි පුදුමාකාර අර මට වඩා මං කිය වැඩිහිටි අයට මං ගරු කරනවා තාමත් ඉහළට. හැබැයි බාලකනාට මම ඉහළ කෙනෙක් කියන කාරණාව නැහැ. මම වැඩිහිටියෙක් කියන කාරණාව නැහැ. ඒක නිසා ඒ කාරණා තුළ ඒ කාරණා ටික එතකොට දෙපැත්තටම තියෙනවා. බාලකෙනා වැඩිහිටි කෙනා ගෞරව කරන එකනයි එකයි වැඩිහිටි කෙනා බාලකෙනාට බාලකෙනෙක් කියලා නොහිතන කාරණාව. එහෙම වුණහම පිරිසගේ අර සහයෝගයේ ධර්මානුකූල භාවයේ දැන් මම අද අද කිව්වා ඒ කියන්නේ හැම වෙලෙම ධර්මයක් කතා කරනකොට තව කෙනෙක් කැටුව වෙන්න. තව කෙනෙක් එක කතා කරන්න. එතකොට තමයි අර ඔයාලා කට්ටියන්ගේ තියෙන ලෙන්ගතු භාවය තියෙන්නේ. නැත්තම් මොකද වෙන්නේ මම අර එදත් කිව්වා හුදකලා වෙන්න දඟලන්න එපා. තනියම කටයුතු කරන්න දඟලන්න එපා. හැම වෙලෙම පිරිසත් එක්ක කටයුතු කරනකොට අර ඔයාලගේ තියෙන සමීපත්වය ගොඩාක් හැදෙනවා. නැත්තම් අපි නොදැනුවත්වම මොනවත් හරි අපේ ගුණවත්කමකින් හරි එහෙම නැත්නම් ධර්මයේ ඉගෙන ගන්න ඕනේ කියන කාරණාවෙන් හරි සක්කාය වර්ධනය වෙන්න පුළුවන්. සක්කාය දිට්ඨිය වර්ධනය වෙන්න පුළුවන්. මොකද ඔයාලට ලැබිලා තියෙන අවස්ථාව ඊටාම කලාතුරකින් ලැබෙන අවස්ථාවක්. ඒක නිසා දැන් ගිහි කාලේ අපි ඔයාලා අසුරු කරපු විදියට නෙමෙයි අසුරු කරන්නේ. එතකොට ඔයාලා 6 දෙනාම එකයි. 6 දෙනාටම වෙනත් විශේෂ සැලකිලි නැහැ. කිසිම කෙනෙකුට. එහෙම ඒ කියන්නේ එහෙම වුණාට පස්සේ තමයි දැන් මට උපස්ථාන කරන්න හරි පොඩියාන්ට උපස්ථාන කරන්න හරි ඕන දෙයක් කරනකොට 6 දෙනාටම පොදුවේ හැම එකක්ම දිලයන් වල කටයුතු කරනවා. පොර කණ එවුවා ඊළඟට තමන් කැපිලා පේන ඉස්සරහට එල කරන ඒවා අන්න ඒවට නොයන්නට ඕනේ. ඒවට ගියොත් එහෙනම් මොකද වෙන්නේ? ධර්මයේ දෑවැද්ද වෙන්නේ නැහැ ආමිෂයේ දෑවැද්ද වෙනවා. මම එකයි කිව්වේ ආමිෂය කියන්නේ ලැබෙන සියල්ලක්ම කියලා. ධර්මයේ දෑවැද්ද වෙනකොට එහෙම වෙන්නේ නැහැ. ඒක නිසා හොඳට තේරුම් ගන්න අපේ ජීවිතේ අපි හැම වෙලෙම ධර්මයේ දෑවැද්ද කරගෙන ඉන්න ඕනේ කියන අදිස්ථානයක් ඇති කරගන්න. නැත්නම් අනාගතයේදී මොකද වෙන්නේ? ගොඩාක් කියලා දෙන්න බැරි මට්ටමට හිතපත් වෙනවා. දැන් අර මදේ පමාදේ කියන කාරණා ගත්තහම සත්පුරුෂ භාවයෙන් ගුණවත් භාවයෙන් ධර්මයේ ඉගෙන ගන්න භාවයෙන් හරි මොන වගේන් හරි අපේ පුංචි හරි කෙලෙස් ඒ කියන්නේ සක්කාය නිරෝධ වෙන්න තියෙන ඉඩ අපිට නැති වෙලා ගියොත් දැන් අපි ගත්තොත් එහෙම දැන් මෙතන කෝප්ප හොදන්න තියෙනවා. ඔක්ක පොඩි ආඳුරංග මොන හරි වැඩක් තියෙනවා. ඒකෝර අපි හැම වෙලෙම උත්සාහ කරනවා නම් අපි අපි කැපිලා පේන්නත් නෙමෙයි සමහරවල්. මට මේ දේ කරන්න ඕනේ කියලා. එතන ඇති වෙන්නේ මොකද්ද? එතන එතනම සක්කායක් කාය තියෙනවනේ. එතනම ආය සක්කායක් තියෙනවා. මම දැක්ක අයෝධ්‍යගේ ලස්සන ගතිය. ඒ තමයි අයෝධ්‍යාව මුල් කාලේ හැම වෙලෙම මේ මගේ මේවා හොදන්න ඊළඟට ওই මොනවාරි කරන්න දඟලනවා. ඊළඟට මම දන්නේ පොඩි යන මොනවද කිව්වද කියලා. කොහොමයි පස්සේ මට හොඳට තේරලා තියෙනවා වෙන කෙනෙක් කරනකම් ඉඳලා වෙන කෙනෙක් නොකරනෝ නම් කරනවා. අන්න ඒ වගේ අපි හැම වෙලෙම බලන්නට ඕනේ. නැත්තම් මොකද වෙන්නේ? අපිම කැපිලා කැපිලා පේන සමාජයට කැපිලා පේනවා කියනකට වඩා අපි තුල අර මේ වැඩිපුර ඒක සක්කායක් වර්ධනය කරගන්න ඒ කාරණාවට යනවා. ඉතින් ඒක නිසා ඒ කරුණ හොඳට හිතන්න ඕනේ. ඊළඟ අපි අපි කොහොම තනියම මම ගොඩාක් අර පොදුවේ වැඩක් කියන්නේ. තනියෙන් වැඩක් කියන්නේ නෑ. මොකද හේතුව තනියෙන් මොනවා හරි එක මේ යොමු වෙලා ගියොත් එහෙම අර ඔයාලගේ තියෙන සමගිය නැති වෙනවා. ඔයාලගේ තියෙන එකමුතු භාවය නැති වෙනවා. ඔයාලා එකම පිරිසක් හැටියට ඉන්න ඕනේ. එතකොට අර ධර්මයේ දෑවැද්ද කරගෙන ආමසයේ දෑවැද්ද නොකරගෙන ඉන්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් ඒ නිසා ඕන වෙලාවක ධර්මයක් කතා කරන්න යනකොට තවත් කියන්නේ ඔයාලගේ හිතවත් ඔය කට්ටිය අතර ඔයාලගේ හිතවත්කම ඇති කරගන්න. එතකොට ධර්මයේ කතා කරන්න ගියත් තව කෙනෙකුට ලබා දෙන්නනේ. දැන් ওই සමහර වෙලාවට දේශනායෙම තියෙන්නේ යන් බුදුරන් වහන්සේ යන එල්ලලා තිනවා ධර්මයක් කතා කරන්න යා. ඒ කියන්නේ ඒක හරි හරි ප්‍රියශීලී. නැත්නම් අපි අර මේවකත් එක්ක මොකද වෙන්නේ සමහර වෙලාවට ඒකෙම සක්කාය වර්ධනය වෙන ඉඩ තියෙනවා. ඉතින් ඒ නිසා අපි ක්‍රමයක් එක්කම හුරු වෙන්න ඕනේ. සක්කාය නිරෝධය කියන කාරණාවත් එක්ක ධර්මයේ දැවැද්ද කරගන්නවා කියන එක. මොනවාරි අහන්න තියෙනවද මම? ආයෙත් මායාව අර කෛරාටික බව තියෙනවා. ඒ දෙක දෙක කණු දෙකක් නිසා මායාවයි කෛරාටික බව. කය මායාව කියලා කියනවා වංචනික බව වගේ. ඔය කයත් මායාව කියන්නේ අයිරාටික බව කියන ඒ කියන්නේ ඇත්තම ඔය දෙක දෙක ලං කරලා තියෙන්නේ එකම විදිහට යන්නේව තමයි. එතකොට මේ කෛරාටික භවය නිකන් යම් කිසි කාරණාවක් කරනවා වගේ. මායාවේ නිකන් පේන්න ඉන්නවා වගේ. ඒ කියන්නේ අර පේන්න ඉන්නවා කියන්නේ මායාව පෙන්නනවා වගේ කියන එක. අරක නිකන් ඒ ඒ මායාවෙන් යුක්තව කටයුත්තක් කරනවා. මෝහය කියන කාරණා නෙමෙයි. මෝහයට අයිති ඔක්කොම. නමුත් අර මේවා වෙනම විශේෂ කරලා පෙන්නනවා. අසන කාමසේ කියනවා මේ රූපස්ය ඇතුළු ලැබෙන ඕන දෙයක් කියන්නේ ප්‍රසංසාව. ඔක්කොම අයිති. ප්‍රශංසාව, ලාභය ඊළඟට Tamanට ඒ හැම එකම වෙන්න පුළුවන්. අනසික. කාමයන් එක්ක ඉන්නවා කියන එක නෙමෙයි. හැම එකම. අර මේ අර උදාහරණයක් තමයි අර අර වක්ති කරන්නේ කාපු කෙනාට නිඳා කරා කියන්නේ නෑ නෑ නිඳා කරන්නේ අරයා ශ්‍රේෂ්ඨයි කියන්නේ නිඳා කරා නෙමෙයි ඒත් අප්‍රමාදී වාසය කරා අපිට අත්‍යවශ්‍ය දෙයක් වුණත් ලැබෙද්දී අර අර සමන්ත කරන්නේ ඒක ප්‍රතික්ෂේප කරන එක තමයි මේ අගේනවා කියලා කියන්නේ ඒ කියන්නේ ඇත්තම දැන් මේකෙන් අපිට ලෝකේ ජීවත් වෙන කරුණු එකක් ගොඩාක් ගන්න පුළුවන් මේක. මේ උදාහරණයත් එක්ක. මේ ඕක අර සමාජෝය එතන අසාධින බවක් කියලා ඔව් එතකොට බෑ. එතකොට බෑ. හ්ම්. ඒ කියන්නේ අසහරණ බවක් ලැබීම කියන කාරණාව එක බෑ. ඉතින් මේ සත්‍යවාදීව ඒක කරන්නේ සමාජය. ඒක ඇති වෙන්නේ ඒක කරන්න පුළුවන්. හ්ම්. අවයව දැන් මේ මාර්ගය යනකොටත් අර මේ මට ලැබෙන දේවල් ඒකත් ආමේදේ කියලා ගන්න පුළුවන් එකක් ගන්න පුළුවන් ඒක තාමසයක් තමයි ඒකත් අපි ඉතින් දැන් ධර්මයේ රහත්වාද වෙනකොට ඒකත් ඒවත් ඉක්මවන කාරණාවක් තමයි තියෙන්නේ එනසාර සාමි සංවාචිත්තං විරාමි සංවාචිත්තං කියන්නේ ඒ සාමි සංවාචිත්තං ඒක අන්න ඒක අන්න එතනක් තියෙනවනේ සාමි සංචිත්ත නිරාමි සංචිත්ත. සාමිත සුඛ වේදනාව නිරාමිත සුඛ වේදනාව. ඒතර සාමිත කියලා කියන්නේ එතනත් ලෝකයේ ලැබෙන කාරණාවක් එක්ක ලැබෙන විඳීම. නමුත් මෙහෙමයි. යථාර්ථවාදී නිරාමිසයක් නොවනට යම් කාරණාවක් අතහැරලා මම උදාහරණයක් කියන්නම්. දැන් ඔන්න ඔයාලා හැමෝම කැමති මං වරදලා ඉවර වෙච්ච පාත්‍රෙම හොදා. එතකොට කවුරු හරි එක වෙන කෙනෙක් හොදනවා දැක්කොත් අන්න ඒක තමන්ගේ අවස්ථාව අතහැරියා කියන කාරණා දැකීමෙන් එතන නිර්ාමිසත්වයක් ඇති වෙනවා. අන්න ඒ වගේ නිර්ාමිසකම් ඇති වෙනවා. සමහර කාරණා විශේෂයෙන් කියනවනම් රොෂාන්ට මේසම් වැඩක් තිබ්බොත් රොෂාන්ට අනිත් අය බෑ. එතකොට එයාට කියන්නේ නැත්තම් මේ වෙන පොදු පොදු කටයුතු කරනකොට එක්කෙනෙකුට පොදු දෙයක් කියන්නේ නැහැ. ඊළඟට මහේෂ්ඨ මේ කම්පියුටර් එකක් තිබ්බොත් ඊළඟට මොන හරි ඒ වගේ එකක් තිබ්බොත් ඊළඟට අයෝධ්‍යෙන් මල් හදනවා තිබ්බොත් ඊළඟට අර දැන් අර ඒ ඒ ඒ කියන දේම නැත්තම් සාමාන්‍ය සමගී පොදුවේ ගත්තොත් ඔක්කොම පොදුයි. එක්කෙනෙක් පිළිසත්‍යයක් නැහැ. මට පවුණු ටික මේ දැනනකින් ආගත්තොත් ඒක ගැහුවනේ නෑ මේ මම කවුද පොත එහෙම බයක් කරලා තියෙනවද ලගවන්නේ ඒක ඔක්කොම එකට කරන්නේ ප්‍රශ්නයක් නෑ ඒතර මෙයාලට පහුණා කියලා ප්‍රශ්නයක් නෑ ගුරුක තේරුම් ගන්න ඉවර වෙන්නේ මම මේ ධ්‍යාන ලබනවා එහෙම කියන්නේ ලෝකේ ගුණ සත්‍යවාදී නැති කෙනෙකුට පුළුවන් කරන්නේ ගුණවත් බෑ නැහැ සත්‍ය වෛභවක් තියෙනවා නැත්තේ නැහැ. නමුත් සමහර වෙලාවට සත්‍යවාදී භාවය ළමකට කොටු වෙලා වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ එකකින් නිස්සාරකට යන්නේ. ඒ කියන්නේ මේ මේ භාගතුමා කියපු කාර්යතර ඒ යෝනිකාන් අර මේ පුළුවන් උපරිමයේ කියන්නේ සත්‍යවාදී කට්ටිය. නිකන් ගුණවත්කම කියන විතරක් යනවා කියන එක හිතන්න අමාරුයි නේද? නිකන් ගුණවත්කම කියන්නේ සත්‍යවාදී බව කියනවා. නමුත් උපරිම සත්‍යවාදී බව යමකට කොටු වෙන ගතිය තියෙනවා. වේදේම කියන්නේ සමහරවිට ඒත් එහෙමයි. ඥානපත නෙමෙයි දර්ශනයක් කියන්නේ. දැන් අපි සූත්‍ර පිටකේ තියෙනා වගේ වෙනම දර්ශනයක් තියෙනවා. අර සුද්ධ ආත්මයක් කියන එක ඒක එයාලා ඒක විමුක්ති පැත්තනේ. විමුක්ති පැත්ත. තුළ මේ අරූප සමාපත්තිය කරලා ඒක වෙනම කරලා. පස්සේ ආන්ත සත්‍යයේ කියන දේවල් එක්කලා තේන මධ්‍යමාවක ඕනම විශ්වකට අන්තිම කරුණ මතේ ප්‍රමාදය කියන එක ආවොත් එහෙම කරන හැම වැඩ කටයුත්තකටම ප්‍රතිපදාව දිනු කරගන්න බැරි වුණාම අර උඩ තියෙන සියලුම කර්ම එක්ක ගැටෙන්නේ. අනිත් ඔක්කොම කිස්මතු වෙනවා. ඒ මධ්‍ය සමාධිය කියන එකත් එක්ක ඔක්කොම ඉස්මතු වෙනවා. මේ සූත්‍රය හරි ලස්සනයි. ඔය ඉස්සර ඇත්තටම මේ මුලින්ම මම මට මතක ඇටියෙ බලනකොට එහෙම අරකට ආදාහනයි කියලා හිතුණා. මටත්. ඒ කියන්නේ අපහසුයෙන් ඉන්න මොකටද පහසුවෙන් වැඩේ කරගත්තා නම් ඉවරනේ කියලා. නින්දාව නමුණට අර ධර්මයේ තියෙන වටිනාකම කියන ප්‍රතිපදාව කියන එක ඒක ඊට වඩා ශ්‍රේෂ්ඨයි. ඒක ඒක කියන එක තීව්‍ර කරන්න වගේ ඉන්න ධර්මයේ තීව්‍ර කරන්න. සාමාන්‍ය ඒකනේ ධර්මයේ සාමාන්‍ය යොමු දෙන්නම ගන්න සත්‍යවාදී. සත්‍යවාදී. නමුත් එක්කෙනෙක්ගේ එක්කෙනෙක්ගේ අඩුයි ටිකක්. ඒක සත්‍යවාදී බව නෙමෙයි අර ධර්මයේ මේක කියන කාරණාව ටිකක් ඒ කියන්නේ එයා වඩා ප්‍රශංසා කරනවා කියලා කියන්නේ. නැත්නම් අර අතනම සම්බන්ධ සුත්‍රයේ කියනනේ මොනවද ගන්න. ඔව් ඒක හරි. ඒක තියෙනවා. නමුත් දැන් අර මේ වගේ දෙයක් එක පෙන්වන්නේ ධර්ම කාරණා පැත්ත. එතකොට අපි සමහර දැන් මම උදාහරණයකට කිව්වොත් දැන් බංගර කිව්වේ දැන් ඔයාලට දැන් මම පාත්‍රය හරි ඒව හොදනවා කියන කාරණාව එක පැත්ත යහපත්. එතකොට දැන් එතනදී අර ඒ කාරණාව අපි කරනවට වඩා වෙන කෙනෙක් කරන හතුරු වෙන නිරාමස අතහැරීම දකින ඒවා ඊට වඩා ශ්‍රේෂ්ඨයි. මෙතන මේ ධර්මයේ වටිනාකම මේ ප්‍රකට කරන ධර්ම වටිනාකම ප්‍රකට කරනවා. ඒක තමයි ධර්මයේ ස්වාසය කියන්නේ ප්‍රහාණයට ප්‍රහාණයට කියන්නේ අර පස්සේ බොහෝ කියන කාරණාවට දෙවිවරණයි ඒකනේ මූලික කාරණා ටිකක් ඇවිත් තියෙන්නේ. දැන් අපිට ලඝු වෙන්න බැරි අනිත්‍ය කියන කාරණාවත් එක්ක ඒ කර්ම වල ලෝකේ ලෝකයේ අංශය කියන එකට පිට ලඝු වෙන්න බැහැ ලෝකේ කියන්නේ ප්‍රත්‍ය කියන කාරණා. නෑ ඒක ඇත්තම වරද. අර යමතු කරපුවර චිත්තන පසනාව මේ වේදන පසනාව ඒකේ තේ කාරණාව තියෙනවා. එතකොට සාමාන්‍ය දෙයක් කියලා ලඝු වෙන්නේ. සිදු වෙන දිවුදත්තරුන් ධානය උපදවගත්තානේ. හ්ම්. ඒකත් එයාගේ කතරගාට කියන වචන වලට මද ප්‍රමාදය. හැබැයි සත්පුරුෂව වන්නතු කරන්න බෑ. දැන් අපිට උදට සත්පුරුෂය කියලා කියනවනේ. ඔන්න ඕක අර මොකක්ද අර සූත්‍රයේ පුරිස් පුරුසින්දේන සූත්‍රය. අන්න ඒකෙන් ඒක බුදුරණවහන්සේ ඒත්තු ගන්නලා පෙන්නනවා. ඒ කියන්නේ යම් කිසි කෙනෙක් අකුසල් මුල් තියෙනවා. හැබැයි අකුසල් කිඳිලා. අකුසල් මුල් තියනවා අකුසල් කිඳිලා. පස්සේ කාලේ මොකද වෙන්නේ? අකුසල් අර කුසල් ටික හිඳිලා ගිහිල්ලා අකුසල් මුල් ප්‍රබල වෙනවා. එතකොට දැන් ධ්‍යාන වඩනකොට ඒ ගතිය තියෙද්දි දෙව්දත් සත්පුරුෂයෙක් නෙමෙයි. ඒකයි මම කිව්වේ අපි මොන සත්පුරුෂ බවක් තිබ්බත් පිරෙන්න පුළුවන්. ඒකත් ඒ පුරුෂ ඥානසෝත තියෙනවා. මොන අසත්පුරුෂ බවක් තිබ්බත් දිවෙන්නත් පුළුවන්. දෙපැත්තම වෙන්න පුළුවන්. ඒකයි අපි ධර්මයේ යථාර්ථයේ සක්කා නිරෝධ පැත්ත කියන කාරණා එක්කම බලන්නේ. ඒක අපි ප්‍රැක්ටිකලි වෙන්න ඕන. ඒ කියන්නේ අපිට ප්‍රායෝගික වෙන්න ඕන. ඒකයි මම අර වගේ කරුණු කිව්වේ. ඒකෝනේ මේ වගේ එකත් එක්ක එනකොට අර ඔයාලගේ ජීවිතේ ඒක ප්‍රැක්ටිකලි. දැන් මම මම වුණත් ඔයාලා කෙනෙකුට විශේෂ කරන්නේ නැත්තේ දැන් පොඩි ආමක් කරන්නේ නැත්තේ විශේෂ කරන්නේ විශේෂ කරොත් එහෙම මොකද වෙන්නේ ඔයාලට නිකම්ම ඔයාලාගේ අර ටිකක් ඉස්මතු වීමක් එනවා. එතකොට මොකද වෙන්නේ? තමන් ඒ කියන්නේ හොඳයි. හැබැයි ලෝකෙට ඒ වුණාට ධර්මයක් එක්ක කාරණා වෙන්නේ. දැන් මේ කාලේක උරු කරගත්ත නැත්නම් එහෙම හරි අමාරුයි. ඒ නිසා මේ කාලේ තමයි මේක හුරු වෙන්නේ. එන ප්‍රවිද්දට ට්‍රේනින් එක ගන්න මේ. මුල් උදාහරණයක් භික්ෂුන් දෙදෙනා ඒකින් අර සාහ වරදගුණ ස්වාමීන් වහන්සේ දෙන්නත් එක්ක කතා කරලා එන්න ඔබවහන්සේ මේක වළඳන්නේ කියලා එහෙම කළොත් එහෙම තම තත්ත්වයක් දරන එකක් එහෙම එකක් වෙන්නේ නැද්ද? නෑ කියන්නේ කෙනෙක් අනික් කෙනා වළඳන්න කියනවා කියන එක. ඔව් දෙන්නම මේක වළඳමු කියන එක. නෑ නෑ මේ උදාහරණ දෙන්නනේ කියන්නේ. ඒ කියන්නේ අපිට ඔය කාරණාව අවස්ථා දෙකකින් දෙන්නවා කියලා. ඔව්. අන්නේ වගේ සිද්ධිය. අවස්ථා දෙකකින් දෙන්නවා කියලා. හ්ම්. හැබැයි කටයින් නොහින්ද මේ වගේ සමාදත්ත කට්ටියක ඉන්නේ එහෙනම් අපි එහෙම කරමු කියලා එහෙම දැනෙන්නේ නේද? සාමාන්‍යයෙන් වස්තාන දෙකන සම්බන්ධයෙන් කතාව ආපදිකාගේ යෝජනා කිරීම කියන්නේ මේ ජායත් සානන්තලාගේ අන්තිමට සෝරස්තනක් දාගෙන අතරමැත්තේ එතකොටම අපි 6 දෙනා බෙදාගෙන එකටම සත්‍ය විචාර කරලා මේ එක්කෙනෙක්ට පුළුවන් පොඩක් සමහරවිට පාඩු කරලා තමන්ගේ තමන් ගුරුවරයෙක් උපස්ථාන කරන තමන් කලින් පොඩක් අතට ගත්තා. එදෙන තමන් ඉස්සක් ආයෙ නැති කරගන්නවා. එහෙම ඒක හැමෝටම අවස්ථාව හම්බෙනවා. ඒක හොඳයි. ඒ කියන්නේ හයදෙනා ප්‍රතිවේක්ෂා කරලා පරිීතියක ඉඳලා උපස්ථාන කරන්න ඉන්නවා. ඒක හරියන්නේ නැහැ. කලින්ම පාලින්නේ කෙනා කොහොමද අනිත් උදව් දෙනවනේ. ඔව්. ඒකට අර අර කෑම ගන්න පුළුවන්. ඒක හරිය කියන්නේ ප්‍රායෝගිකයි කාරණා. අන්න අන්න ඒ වගේ ටිකක් අදහස් එන්න. එතකොට හරිය ඇත්තටම අර සාමූහික බවනේ එන්නේ. ඒ කාරණාත් එක්ක අදහස් වෙනකොට අර නිකන් තමන්ගේ කැපිලා පීම කියන කාරණාව එන්නේ නැහැ. සාමූහිකත්වය කියන එක ප්‍රකට වෙනවා. නැත්තම් අර තමන් කැපිලා පෙනීම ඉස්මතු වෙනවා. අපි පොඩි කාරණාවක් ඉඳලා හදාගන්න ඕනේ. මොකද පුංචි කාරණාවක් වැරදුනොත් එහෙම ඊළඟට සමහරවිට මම අර පැහැදිලි කරේ අර අංශකයකින් කෝටියෙන් පංගුවක් ඇන්ගල් එකක් අඩු වෙලා කිලෝමීටර් කෝටි 10ක් විදිනකොට ලොකු පරතරයක් ගිහිල්ලා ඔන්න ওই මට්ටම නේව නැත්තම් පුංචි තැන ඉඳලාම අපි හදාගන්න. නැහැ ඒක තමයි. ප්‍රධානම කාරණාව ඔයාලගේ සාමූහිකත්වයේ තමයි ඒ ඒ හේම වුණොත් කවදාවත් ඔයාලට මේ වරදින්නේ නැහැ. කියන්නේ සාමූහිකත්වයත් එක්ක ඉතින් තමන්ට ස්වාධීනත්වයක් නොදෙන කාරණාව ඔයාලා තුලින් ආවත් එහෙම ඒක ගොඩාක් ඉස්සරහ යනවා. අපි අර ලෝකෙ මට්ටමින් දක්ත වෙන්න ඕන ඒක එන්නතන පොඩ්ඩක් කරේ හඳුනගන්නේ. දැන් ඔයාලා අපි දැන් අපි කර්ම කියලා කියලා අසත්පුරුෂක මේ ලක්ෂණ වලින් නෙමෙයි ওই කාරණා ගොඩක් වෙලාවට වෙන්නේ. අන්න ඒකත් හොඳට තේරුම් ගන්න ඕනේ. මොකද මම දැන් හැමෝටම මේ කරුණ ගොඩාක් කියන්න තියෙන්නේ. දැන් ප්‍රබල ප්‍රබල අසත්පුරුෂ කාරණාවකින් දැන් ඇත්තටම ප්‍රබල අසත්පුරුෂ කාරණාවක් මුච්ච ගමන් කියලා දෙන්න පහසුයි. මම ඒකත් අර අද දේශනාවක් පැහැදිලි මොකද ඒක දැනෙනවා. නමුත් අර කාරණාව දැනෙන්නේ නෑ. අත්තරම්ම පිහි කැපෙනවා වගේ නේද? ඔව්. ඔව් අත්තරම්ම පිහි කැපෙනවා. එහෙනම් ඇති නේ වෙන මොකුත් නැහැ. එහෙනම් හොඳයි.